ඔබතුමාගේ ඊළඟ ප්‍රශ්නේ පින්වත් සායනස බොහොම පිං පැහැදිලි සායනස අවසාන ප්‍රශ්න තමයි මේ සායනස මම දැකලා මේ දුර්වලතාවය මටත් තියෙනවා දැන් මම හිතන්නේ මම අඳුන ගොඩක් අයටත් තියෙනවා ගොඩක් අය ධර්මය අහලා ධර්ම දාණයට යොමු වෙනවා සායනස විශේෂයෙන් මේ ධර්මයක් අහුවාම හිතනවා අනු වෙන පිටායක කෝණයෙන් බලලා අර ඥාති විතර්ක ජනපද විතර්ක පරානුද්යතා විතර්ක ඒ වගේ බලන ඒ වුණාට මේ දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා මේ මාර්ගය යොමු වෙන්නේ ධර්ම දාන ධර්මාදාන ප්‍රතිපදාවට යොමු වෙන්නේ නැහැ. මටත් ඒ දුර්වලතා තිබිලා තියෙනවා. තාමත් තියෙනවා සායනාස. ඒ වගේ තියෙනකොට කොහොමද ඒක අපි මේ ඉසල ඕපන් අයිකෝ ලෙස ධර්මයේ Tamanට ගලපගෙන යම්කිසි ශක්තියක් ලැබුණාට පස්සේ ඒක බෙදා හරින මට්ටමකට සහ වැරදි පැත්තට නොයන්න කොහොමද මාර්ගය ගමන් කරන්නේ සායනාස? දැන් ඇත්තටම අපි ධර්මය පුහුණු කරලා ඉවර වෙලා අනිත් අයට ඒක බෙදා දෙනවා කියන තැනකට අපිට තීරණ ගන්න පහසු නෑ. මොකද අපි ධර්මය ප්‍රගුණ කරලා ඉවර වෙනවා කියන්නේ කවද්ද කොතනද මොන ප්‍රමාණයද? ඒක අපිට පැහැදිලිව තීරණය කරන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒ නිසා දැන් අපට යම්කිසි හොඳ ආහාරයක් ලැබුණාම අනිත් අයටත් බෙදා දෙන්න බෙදා දීලා කන්න ඕන කියලා හිතන එක වරදක් නෙමෙයි. හැබැයි අපි අනිත් අයට බෙදා දීලා අපි බඩගින්නේ ඉන්නේ නැහනේ. අපි කනවනේ එකෙන් ටිකක් හරි. අන්න ඒ වගේ අපි දක්ෂ වෙන්නට ඕන අපි කාලා ඉවර වෙලා අනිත් අයට දෙනවා කියන එක නෙමෙයි හොඳ දෙයක් ලැබුණාම අනිත් අයට දීම සුදුසුයි. හැබැයි Taman අත්දැකීම් ලබන ලබන ප්‍රමාණයට තමයි අනිත් අයට අපට අර්ථ සම්පන්න විදිහට මේක දෙන්න පුළුවන්. ඒ නිසා ලැබිච්ච ගමන් ඒක ගැන හොයන්නේ නැතුව බලන්නේ නැතුව විමසන්නේ නැතුව ඒක තව කෙනෙකුට දෙන්න උත්සාහ කළොත් එතන යම්කිසි දුර්වලකමක් ඇති වෙනවා. දැන් ආහාරය වුණත් අපි දන්නේ නැහැ මේක වසද විසද ඒක කෑවහම දිරව ගන්න පුළුවන්ද? අපි ඒව ගැන ටිකක් පරීක්ෂා කරලා තමයි ඒක දෙන්න ඕන දෙනවා. අන්න ඒ වගේ අපට ලැබෙන ධහම පිළිබඳව අපි මූලික ਵਿਚාරශීලී වෙන්නට ඕනේ. ඒක කොහොමද පාවිච්චි කරන්නේ? ඒක ඒකෙන් කොහොමද ප්‍රයෝජන ගන්නෙ? එතකොට අපි යම් ප්‍රමාණයකට ඒක ස්පර්ශ කරන්න ඕනේ. ස්පර්ශ කරලා අපි අනිත් අයටත් ඒක බෙදා දෙන්නට ඕන. දැන් ඔබතුමා කිව්ව විදිහට අර අපි ඒක පුහුණු නොකරම අනිත් අය දැන් අද අපේ සමාජෙත් අපි ඒක හරියට දකිනවා. දැන් දැන් මේක ගොඩක්ම වෙලා තියෙන්නේ මේ Facebook එතකොට ආදී මේ මේ අන්තර්ජාල සම්බන්ධතා නිසා ඒ වචනේ පාවිච්චි කරපේක සුදුසු නැති වෙන්නට පුළුවන්. ඉතින් කවුරුත් පාවිච්චි කරන පොදු මාධ්‍යයක් නිසා අපි සිහිපත් කළේ. දැන් ඒ විදිහට මේ අන්තර්ජාල මාධ්‍ය අද බහුලව පාවිච්චි වෙනවා. එතකොට මේ පාවිච්චි වීමේදී ඒක අන්තර්ජාල මාධ්‍යයේ තියෙන වරදක් නෙමෙයි. දැන් අපිට ඔරොත්තු දෙන්නේ නැති තරමට දහම් කරුණු අපි වෙත ගලාගෙන එනවා. ඒ අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ අපිට දවසකට ඒ එන පණිවිඩ, ඒ දහම් කරුණු ඒවා කියවලා ඉවර කරගන්නවත් බෑ. ඒවා කියවන්න ගියොත් එහෙනම් පැය 24ම වාඩි වෙලා අරවා කියව කියව ඉඳ වෙනවා. වෙන වැඩක් කරන්න වෙලාවක් නැහැ. එතකොට මෙහෙම අද මේ මේ දහම් දැනුම ධර්මය සම්බන්ධ තොරතුරු දත්ත මේවා ප්‍රමාණ අතික්‍රාන්තව sannivedanaya වෙනවා අන්තර්ජාල පහසුකම් නිසා එතකොට එහෙම sannivedanaya වෙනකොට දැන් එක්තරා ඇබ්බැහියක් ඇති වෙලා තියෙනවා ආපු ගමන්ම ඒක අනිත්යට බෙදා හරිනවා ෂෙයා කරනවා මිස ඒක තිබුණේ මොනවද කියලාවත් බලන්නේ ඒකට හොඳම උදාහරණය තමයි පසුගිය පොය දවසේ අපි සත්‍යක්‍රියාවක් කළානේ. දැන් ඉදිරි පොය දෙකෙත් අපි සත්‍යක්‍රියාවක් කරනවා. ඒකේ වෙලාව ඒකත් මම අන්තිමට මතක් කරන්නම් මේ සාකච්ඡාව නිම වෙලා. එතකොට දැන් මේ පසුගිය පොය දවසේ සත්‍යක්‍රියාව සම්බන්ධව වීඩියෝ සටහනක් හදලා ඒ කියන්නේ විනාඩි 5කටත් අඩු ප්‍රමාණයක පොඩි වීඩියෝ ක්ලිප් එකක් හදලා අපි ඒක අන්තර්ජාලය ඔස්සේ පුළුවන් තරම් අයට බෙදා හැරියා. දැන් එතකොට සමහර ස්වාමීන් වහන්සේලාට ඒක ලැබුණා, ගිහි අයටත් බොහෝ දෙනාට ඒක ලැබුණා. දැන් සමහර අයගෙන් මම පසුව කතා කරලා විමසුවා මම මෙහෙම සත්‍යක්‍රියාව සම්බන්ධව වීඩියෝ දර්ශනයක් එව්වා ලැබුණාද ආ ලැබුණාම දුන්න මම ඒක ගොඩාක් අයට යවුවා සිය ගානකට යවුවා එතකොට මම ඇහුවා මේ ඒක අහන්නත් අවස්ථාවක් ලැබුණාද අනේ අහන්න නම් උනේ නැහැ ඉතින් හොඳ දෙයක් නිසා මම ඉතින් හැමෝටම ෂෙයා කළා දැන් එතකොට අර සත්‍යක්‍රියාව කියන වචනේ විතරයි බලලා තියෙන්නේ එතකොට ඒක අපෙන් ආපු පණිවිඩයක් කියලා විතරයි බලලා තින්නේ. දැන් මේක හොඳ එකක් නේ කියලා යවලා තියෙනවා. දැන් Taman දන්නේ නැහැ. එතකොට අන්න ඒ වගේ ඒක එක්තරා සංස්කෘතියක් බවට අදපත් වෙලා තියෙනවා. ඒකට ඒකට ඉතින් යම්කිසි පසුබිමකුත් තියෙනවා. ඒ පසුබිම තමයි අර ඔරොත්තු දෙන්නේ නැති තරමට අපිට ධර්ම sannivedanaya සම්බන්ධ තොරතුරු ගලා යන. ඒවා එක දවසකට අපිට කියවලා පරිහරණය කරලා පුහුණු කරලා පුහුණු කරන්න තියා කියවලා ඉවර කරන්නවත් බෑ. ඉතින් අන්න ඒ වගේ මේ අන්තර්ජාල පහසුකම් නිසා අපිට ගොඩාක් මුළු ලෝකයම විවෘත වෙලා තියෙනවා. ඒක වරදක් නෙමෙයි. හැබැයි අපිට දරා ගන්න පුළුවන් ප්‍රමාණය අපි අපි කරන වැඩ කටයුතුත් එක්කලා අපිට තෝර බේර ගන්න බෑ මේකෙන් කෝකද හොඳ කෝකද නරක කොයිකද අපි පාවිච්චි කරන්න ඕන කියලා හොයාගන්න බැරි නිසා ඒ එන එන එක මතු පිටින් බලලා ඒක හොඳයි වගේ පේනවනම් තවත් අයට ඉක්මනට ඉක්මනට ඒක ෂෙයා කරන්න යොමු කරන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් එහෙම වෙනකොට ඒක යම්කිසි දුර්වලකමක් වෙනවා. එහෙම නැතුව අපි යම් ප්‍රමාණයකට ඒක විවෘත කරලා බලලා ඒකේ තියෙන කරුණු බලලා මේකෙන් සමාජයට මෙච්චර යහපතක් වෙනවා කියලා අඩුම තරමින් ඒක කියවලා තේරුම් අරගෙනවත් ඕන අනිත් අයට ඒක බෙදා දෙන්න. ඉතින් එහෙම කරලා ඊට පස්සේ දැන් අපි කියවලා ඒක තේරුම් ගත්තාම අපට දැනෙනවානේ මේක අපටත් මේ මේ අවස්ථාවලදී පාවිච්චි කරන්න පුළුවන් කියන අන්නේ අවබෝධයත් එක්කලා හැකි ප්‍රමාණයට අපි උත්සාහ කරන්නට ඕන අපේ යහපත සඳහා මේ ධර්ම කාරණේ එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවට අදාළ ප්‍රායෝගික කාරණේ අපි ටික ටික හරි පුරුදු පුහුණු කරන්න. සාදු සාදු සයනස. ප්‍රමාණවත් නැහැ ටික නේද? හොඳයි.